පින්තුනි ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ ඊටාම දුර්ලභව. දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් බුද්ධෝත්පාද කාලයක් මේ ලෝකෙහි ඊටාම දුර්ලභ කාරණයක්. පින්තුනේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් උදැල්ලක් සහ පැසක් අරගෙන මම මේ මහ පොළව නොපොළවක් කරනවා කියලා ඔහු යම් කටයුත්තක් පටන් ගත්තොත් මේ පොළව අනිත් පැත්ත හරවන්නට ඔහු යම් කිසි දවසක ඒක सिद्ध කරයි නමුත් මම සම්මා සම්බුද්ධත්වයට අවබෝධ කරගන්නවා කියලා යම් කෙනෙක් වීරය කරන්නට පටන් ගත්තොත් ඒකේ තරම් පහසුවෙන් ලේසියෙන් කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ කියලා. පින්තුනේ ඒක එහෙමමයි. මහා වීරයක්, මහා ප්‍රඥාවක්, අදිෂ්ඨානයක් නැතුව සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පින්තුනේ අපිට උදේ කරපු අදිෂ්ඨානයක් සමහර විට දවල්ට අමතක වෙනවා. අපි අද ගන්න අදිෂ්ඨානය තව සතියකින් දිය වෙලා දියාරු භාවයටපත් වෙලා යනවා. මෙබඳු මට්ටමක ජීවත් වෙන ලෝකෙක කෙනෙක් සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්නට ඕන කියන උත්තරීතර චේතනාව දිගින් දිගටම පවත්වනවා නම් ඒක සාමාන්‍යයෙන් ලේසියෙන් කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. කල්ප කාලාන්තරයක් මුළුල්ලෙහි ඒ කාරණේ නොකඩවා සිද්ධ කරනවා කියන එක ලේසියෙන් සිද්ධ නොවන දෙයක්. ඒ නිසාම තමයි බුද්ධෝත්පාද කාලයක් මේ ලෝකයේ දුර්ලභයි කියලා කියන්නේ මහෝත්තමේකට හැරුණකොට එබඳු තත්වයකට පත්වන්නට පුළුවන් කමක් නැත්තේ. වෙනතුනි බුද්ධ කියලා කියන්නේ අවබෝධය කළ උත්තමයන්න් වහන්සේ. බුද්ධ බෝධනේ ධාතුවෙන් නිපන් පදයක් තමයි මේ බුද්ධ කියලා කියන්නේ. pāli භාෂාවේ මේ බුද්ධ ධාතුවෙන් හැදෙන බෝධනේ අවබෝධ කිරීම අර්ථෙහි යෙදෙන මේ පදයෙන් උතුම් අවබෝධයක් ගැන අපි කතා කරනවා. ඒක සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය මිනිසුන් දකින දැක්මට එහා ගියපු විශිෂ්ට ආර්ය දර්ශනයක්. ඒ ආර්ය දර්ශනය පරෝපදේශ රහිතව ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්ත නිසා අපි කියනවා සම්මා සම්බුද්ධයි කියලා. පිනතුනි වැදගත් වෙනවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව අවබෝධ කරගත්ත ඒ මහා ශ්‍රේෂ්ඨ දර්ශනය පිළිබඳව අපි ටිකක් ප්‍රායෝගික තලයේ ඉඳලා කතා කළොත්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නම පරෝපදේශ රහිතව අවබෝධ කරගන්න ඒ උතුම් ධර්මය මේ ලෝකේ කවුරු හරි තේරුම් ගන්න වෙන නිකන් ඉඳලා කාටත් පෙනෙන දර්ශනයක් බවට පත් වුනොත් ඒක සම්පූර්ණ වැරදි දෙයක් බවට පත් වෙනවා. එනිසා මේ දර්ශනය සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන දර්ශනයක්. නොපෙනෙනවා කියලා කියන්නේ විශිෂ්ට ඥාන ශක්තියකින්ම අවබෝධ කරගත යුතු දෙයක්. එනිසා මේ ධර්මයට කියනවා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස මේ ධර්මයේ තියෙන උතුම් ප්‍රඥාවන්තයින් සඳහා මිස දුෂ්ප්‍රඥයින් සඳහා නොවේ කියන එක මේ ධහමේ පැවැත්ම එතකොට සම්පූර්ණම තීරණය කෙරෙන්නේ ප්‍රඥාවන්තයින් අරඹයා පිනතුනේ ඒ ප්‍රඥාව කියලා කියන්නේ අපේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට තියෙන ප්‍රඥාවයි එහෙම නැතිනම් උගත් බව නෙමෙයි මේ ශාසනය කතා කරන ප්‍රඥාව බවට පත් වෙන්නේ. සමහර විට ධහමේ තේරීම සහ නොතේරීම කියන කාරණය තීරණය කරන්නට අද වර්තමාන සමාජයේ භාවිත කරනවා උගත්කම කියන නිර්ණායකයක් ඇතැම් වෙලාවට. නමුත් උගත්කම කියන මේ භාවිතය උගත්කම කියන නිර්ණායකය ඔහුගේ ප්‍රඥාවන්ත භාවය මනින්නට සාධකයක් බවට පත්වන්නේ නැහැ. අපි ඒක පහුගිය කාලෙදී හොඳටම දැක්කා. අපේ රටේ සිද්ධ වුණ ඒ මහා සංවේගජනක අවස්ථාව නැතිනම් ඒ මෑත කාලීනව සිද්ධ වුණ ඒ බෝම්බ ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිද්ධ කරන්නට මුල්ුණේ සම්මුති ලෝකයේ අනුවනම් බොහොම උගත් ඇත්තෝ. නමුත් බුද්ධිමත් බව කියලා කියන්නේ ඒ තව කෙනෙකු විසින් කියා දෙන ඒ දෙයක් එහෙමම පිළි අරගෙන ලබාගත් සාමාන්‍ය සාම්ප්‍රදායික සංජානනය නෙමෙයි. ඒක සාමාන්‍ය විඥානනයේ ඉක්මවා ගිය දෙයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට කියනවා පජානනය කියලා. ඒක විශිෂ්ට නුවණින් තේරුම් ගැනීමක්. ඒ විශිෂ්ට නුවණින් තේරුම් ගැනීම මේ ශාසනයට අදාළ දෙයක්. පිනතුනි මේ ලෝකේ හැමෝම එක දිශානතියකට නැමිලා එක පැත්තකට ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන පැත්ත තමයි ජීවිතයේ දුක කියන දේ අයින් කරන්නටත් සැප කියන දේ ලං කරගන්නටත් මේ සැප සහ දුක අතර දෝලණය වෙන ලෝකෙක අපි දුක ඉවත් කිරීම සහ සැප ලැබීම කියන කාරණාව අතර ජීවිතේ පොරබදනවා. ඔබ ඔබේ ජීවිතයේ දිහාට නැවත වතාවක් හැරිලා බැලුවොත් ඔබට පෙනේවි මේ ලෝකේ අපි හැම දෙයක්ම කරන්නේ ලෝකේ සැපසේ ඉන්නට බලාපොරොත්තු වෙන්නේ නේද කියලා. තීන්දුව తీරන ගන්නේ ඔබ අධ්‍යාපනය ලබන්නේ රැකී ආරක්ෂා කරන්නේ ඔය විදිහේ ජීවිතයක් ගොඩනගා ගන්න දුක අයින් කරලා සැප ලබන බලාපොරොත්තු ඇති. ඒ සැප ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අපි ක්‍රියාත්මක කරන හැම දේ තුළම අපිට ඒකාන්ත සැප ලැබිලා දුක ඉවත් වෙලා නැහැ. ඒ නිසා ඉන්න පුංචිම දරුවගේ ඉඳලා වයසටම ගියපු කෙනා දක්වා අපි අහගෙන ගියොත් ජීවිතේ දැන් දුක ඉවත් කරගත්තද සැප ලැබුණද කියලා වෙනතුණේ කාටත් තාම දුක ඉවත් වෙලා සැප ලැබිලා නැහැ. අතෘප්තිකර මනසක ඔවුන් ජීවත් වෙනවා. ඒක හරියට ඉඳගෙන ඉන්න වෙලාවක් වගේ. අපි එකම ඉරියව්වකින් වාඩි වෙලා එක විදිහකට ඉන්නකොට අපේ අතපය රිදෙන්නට ගන්නවා. අතපය රිදෙන්නට ගත්තාම අපි අතපයේ අමාරු වලින් නිදහස් වෙන්නට කියලා අපි මොකද කරන්නේ? අපි හිට ගන්නවා. අපිට හැම වෙලෙම හිටගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි හිට ගැනීම දුකක් වෙනවා. ඒකත් අමාරු ඊට පස්සේ. වෙනතුනේ අපි ඉඳගෙන ඉඳලා දුක දැනෙනකොට අපි හිතුවා මේකෙන් ඉවත් වෙන්නට ඕන කියලා අපි ප්‍රතිකර්මයක් යදුවා. ඒ ප්‍රතිකර්මය හරියට මොන වගේද? ඉඳගෙන දුක් විඳපු අපි හිට ගැනීම කියන දුකෙන් තමයි ප්‍රතිකර්මය කරලා තිනේ. යම් මොහොතක ඉඳගෙන ඉඳලා හිටගත්තනම් හිටගත් මොහොතෙම තමයි හිට ගැනීම කියන දුකේ පටන් ගන්නුනේ. එනිසා මේ ලෝකය දුකට තවත් දුකකින් ප්‍රතිකර්ම සපයමින් යන ලෝකයක්. රස්සාවක් නැති වුණොත් ඒක දුකක්. ඒ දුක නැති කර ගැනීම සඳහා ඔබ රස්සාවක් හොයනවා. ඔබට රස්සාවක් ලැබෙනවා. ලෙඩ දුකක්, වැස්සක්, අවුවක්, පින්නක් නොබල වැඩට යනවා කියන එක තවත් දුකක්. ඒක සැපක් නෙමෙයිනේ. ඒකත් දුකක්. එතකොට දැන් ඔබ එකකින් දුක් වින්දා එකට එකකින් ප්‍රතිකර්ම යෙදුවා ඒක තව දුකක් බවට පත් වුණා. මෙන්න මේ විදිහට දුකට දුකකින් ප්‍රතිකර්ම සපයන ලෝකේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ තරම් ප්‍රායෝගික ඒ තරම් ප්‍රඥාගෝචර ක්‍රමවේදයක් නෙවෙයි කියලා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අපිට දුක අවබෝධ කරගන්න වෙනමම ක්‍රමවේදයක් දුක නැති කරන්නට අවශ්‍ය වෙනමම ක්‍රමවේදයක් අපිට දේශනා කළා. ඒක මුළු ලෝකයක් වෙනස් කරලා කරන දෙයක් නෙමෙයි. හුදෙක් තම ආධ්‍යාත්මය වෙනස් කර ගැනීම තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න, සාක්ෂාත් කරගන්න දර්ශනයක්. ආධ්‍යාත්මය වෙනස් කර ගැනීම තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න දර්ශනයක් කියලා කිව්වහම ලෝකයේ පිළිබඳව අපිට ටිකක් වෙනස්ව තේරෙයි. ආධ්‍යාත්මය වෙනස් කරගෙන කොහොමද දුක නැති කරගන්න කියලා. පිනතුනේ එකත් එක්තරා තාක්ෂණයක් දුක එන තැන හඳුනා ගැනීම කියන කාරණය. එනිසා අපිට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකේ ඔය දුක නැති කරන්නට යන ක්‍රමවේද පිළිබඳව අපිට දේශනා කළා අනුවන බව ඇතුලේ තියෙන දෙයක් කියලා. ඒකට කිව්වා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං. දුක ගැන දන්නේ නැහැ. දුක ඇති උනේ කොහොමද කියලා දන්නේත් නැහැ. දුක නැති කරන්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. දුක නැති කරන ක්‍රමවේදය මාර්ගය ප්‍රතිපදාව මොකද්ද කියලා දන්නේ නැහැ. මේක තමයි ලෝකේ තියෙන අඥාන සහගත බව නොදන්නාකම. ඒ නිසා මෙබඳු මට්ටමක ජීවත් වෙන කෙනාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දුක පිළිබඳව දන්නාකම ඇති කරගන්න කොහොමද කියලා. එනිසා දේශනා කරනවා දුක්ඛේ ඥානං දුක ඇති උනේ කොහොමද දුක්ඛ සමුදය ඥානං ඒ වගේම දුක නිරුද්ධ කරන්නේ කොහොමද දුක්ඛ නිරෝධේ ඥානං ඒ වගේම දුක නැති කරන ප්‍රතිපදාව පිළිබඳව නුවණ මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අංග හතරක් පිළිබඳව නුවණක් අංග හතරක් පිළිබඳව පවත්නා මේ නුවණ ඊටාම වැදගත් වෙනවා දුක නැති කිරීම පිළිබඳව ලෝකෙට නැත්තේ මේ හතර පිළිබඳව නුවණ. අපි දුක දන්නේ නැහැ. පින්නතුනි මේ ශාසනයේ දුක කියලා කියන්නේ කායික දුක සහ මානසික දුක කියන දෙකට නෙමෙයි. ඒකත් දුකක් තමයි. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට ඒක එතනින් සීමා වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ යමක ප්‍රකරණයෙහි එන සත්‍ය යමක විග්‍රහය තුළ මනවින් මේ කාරණාව පිළිබඳව විග්‍රහ කරනවා. එතනදී හොඳට පැහැදිලි කරනවා දුක කියලා කියන්නේ මොකක්ද කියලා. යම් කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් ඒ කියන්නේ කයට දැනෙන දුක තියෙනවා නම් මනසට දැනෙන දෝමනස්සේ තියෙනවා නම් හිතේ දුක සහ ඇඟේ දුක අපි දුක කියලා දන්නේ ওই දෙකනේ. හිතේ දුක සහ ඇඟේ දුක. හිතේ දුක සහ ඇඟේ දුක මේකට කියනවා දුක් වේදනාව කියලා. මේ වේදනාත්මක දුකට බුදුරජාණන් වහන්සේ කියනවා මේක දුක. දුක්ඛ සත්‍ය නෙමෙයි මේකට කියන්නේ දුක කියලා. එතකොට මොකද්ද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? අර සත්‍ය විභංග සූත්‍රාදී සූත්‍ර දේශනාවල ධම්මචක්කප්පවත්තන සූත්‍රාදී සූත්‍ර දේශනාවල පුබ්බේ අනනුස්සුත්තේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පෙර නොයසු විරු ධර්මයක තමයි ඒ ධම්මස පහළ වුනේ ඒ ඥානය පහළ වුනේ ඒක කලින් දැනගෙන තිබුණේ නැහැ ඒක කලින් අහලා තිබුණේ නැහැ එහෙනම් ඒක කලින් දැනගෙන නොතිබුණු කලින් අහලා නොතිබුණු නුවණක් තමයි දුක්ඛාරය සත්‍ය කියන තැන තියෙන නුවණ. ලෝකයා දන්නේ කයට දැනෙන දුක සහ මනසට දැනෙන දුක විතරයි. ඒක දැකලා තමයි කලකිරීම ඇති උනේ. මහබෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක්ක කියලා අපි කියන්නේ. ඒ ටික තුල පෙනුණා කායික වශයෙන් කෙනෙක් ජරා ජීර්ණත්වයට පත් වෙන හැටි. ඒ වගේම මරණයටපත් වන හැටි සහ මරණ දුක අනිත් අය කරත් වෙන හැටි. ඒ කියන්නේ දුක දැක්කා. දුක දැකලා තමයි මේ ලෝකේ නිස්සාරත්වයේ පිළිබඳව තේරුම් ගත්තේ. හැබැයි දුක්ඛ සත්‍ය අවබෝධ කළේ නැහැ. දුක්ඛ සත්‍ය එතනින් අවබෝධ කළා නම් මේ ලෝකේ නිස්සාරත්වය අවබෝධ කරපු වෙලාවෙදිම එහෙනම් සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ සතර පෙර නිමිති දකින්නකොටම. නෑ ඊට පස්සේ එතනින් එහාට කින් සත්‍ය ගවේෂී වෙලා සත්‍ය කුමක්ද කියලා හොයාගෙන ඊට වඩා දර්ශනාක් දර්ශනාත්මක පැතිකඩක් ගවේෂණය කළා. ඒ නිසා තමයි අවබෝධ කළේ සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව. එතකොට සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන ඒ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගත්තේ කොහොමද? යම් කයට දැනෙන දුකක් තියෙනවා නම් මනසට දැනෙන දුකක් තියෙනවා නම් මේ දුක හැරුණකොට පවත්නා අනිත්‍යක දුක්ඛ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියවන තියෙන දුක්ඛ සත්‍ය කියලා කිව්වා. කායික දුක සහ මානසික දුක අතහැරලා පවත්නා අනිත් දුකට කිව්වා දුක්ඛ සත්‍ය කියලා. එතකොට කායික දුක සහ මානසික දුක අතහැරලා පවත්න අනිත් දුක. මොකද කායික දුක සහ මානසික දුක දුක. ඒ වගේම ඒ ටික අතහැරලා තියෙන එකට කියුවා දුක්ඛ සත්‍ය කියලා. වෙනතුන් ටිකක් වෙනස් කතාවක්. අහපු නැති කෙනෙකුට ටිකක් අමුතු කතාවක්. කායික මානසික දුක තමයි අපි හඳුනගෙන හිටියේ මෙච්චර කල්. හැබැයි දුක කියලා කතා කළා දුක්ඛ සත්‍ය කියලා කතා කළා ඒ කායික දුක සහ මානසික දුකට එහා ගියපු දෙයක් ගැන. අන්න ඒක තමයි නුවණින් දත යුතු දුක කියලා කිව්වේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. නුවණින් අවබෝධ කරගත යුතුයි කියලා කිව්වේ ඒකයි. පිනතුනි වේදනාත්මක දුක සංජානනය කරන්නට විජානනය කරන්නට මේ ලෝකේ ප්‍රඥාව අවශ්‍යම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සත්වයේ පවා දන්නවා කායික දුක මොකද්ද කියලා. සහ මානසික දුක මොකද්ද කියලා. ත්‍රිසංගත සතෙකුට පවා කායික දුක මානසික දුක උරුමයි. මිනිසෙකුටත් කායික දුක සහ මානසික දුක්ඛය උරුමයි. එතකොට ඒක කවුරුත් දන්නවා. මේ ශාසනයෙන් බැහැර ඇත්තොත් දන්නවා. අපිත් දන්නවා. ත්‍රිසංගත සත්වයොත් දන්නවා. එතකොට දැන් මේ දුක ලෝකේ කවුරුත් දන්න දෙයක්. පිනතුනේ නමුත් මේ ශාසනය කතා කරන දුක්ඛ සත්‍ය ඒ සත්‍ය අවබෝධ කරන සත්‍ය ඥානය තියෙන්නේ මේ ශාසනයේ විතරයි. ඒක බාහිර ශාසනවල විග්‍රහ වෙන්නේ නැහැ. එතකොට එතනින් පැහැදිලි කරන්නේ කායික දුක සහ මානසික දුක කියන තැනට එහා ගියපු බොහොම ගැඹුරු දාර්ශනික පැතිකඩක්. ඒ තමයි අපිට කතා කරන දුක්ඛ සත්‍ය කියන තැන ඇති ලක්ෂණ ටිකක්. ඒකට කියනවා දුක්ඛ ලක්ෂණ කියලා. වේදනාව කියන එක දුකේ එක පදනමක් විතරයි. හැබැයි දුකේ ඇති දුක්ඛ ලක්ෂණ ටික වේදනාව තුල අපිට පේන්නේ නැහැ. දුක්ඛ ලක්ෂණ ටික කියලා කතා කරනකොට අපේ අත්‍යවශ්‍ය කාරණා ටික විතරක් මම අරගෙන සංග්‍රහ කරන්නම් සියල්ලම අපිට ගත්තොත් කාල වේලාව මදි වෙන නිසා දුකේ තියෙන ලක්ෂණයක් තමයි පීලනාර්ථයේහි ඇති දුක්ඛ ලක්ෂණය. ඒකට කියනවා පීලනට්ඨෝ කියලා. පීලනාර්ථයේහි ඇති දුක්ඛ ලක්ෂණය. පීලණය කියලා කියන්නේ පින්නතුනි පෙලීම කියන එක. පෙලීම කියලා කියන්නේ අර මානසික පෙලීම නෙමෙයි. මානසික පෙලීමම නෙමෙයි පෙලීම කියලා කියන්නේ. එහෙනම් මොකද්ද මේ මෙතන පිළීම කියලා කියන්නේ? සියලු ධර්මයන්ට පොදු වූ පිළීම් ලක්ෂණය ගැනයි මේ කතා කරන්නේ පීලනට්ඨෝ කියලා. පීලනට්ඨෝ කියලා කතා කරන්නේ ඒ සියලු ධර්මයන්ට පොදු වූ පිළීමේ ලක්ෂණය. සියලු ධර්මයන්ට පොදු වූ පිළීමේ ලක්ෂණය කියලා අපි කියනකොට අපිට පේනවා එතන හේතු ධර්මතාවයන්ගේ ඇති පිළීම් සහගත බව ඒක ඔබ දකින්නට එපා වේදනාවකින් දකින පෙළීම කියන්නේ මානසික පෙළීම කෙනෙක් බැන්නොත් ඔබ ඒ ගැන පෙළෙනවා. ඒ පෙළීම මානසික දුක මිසක මේ කතා කරන පීලනාර්ථයේ දුක්ඛ සත්‍ය කියන තැනට අදාළ කරගන්නට එපා. මේක ඒ මට්ටම ඉක්ම වූ පජානනය කළ යුතු තැනක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සංජානනයේ ඉක්මවා ගිය අර්ථයක් හඳුන හැඳිනීම කියන දේ ඉක්මවා ගියපු දෙයක් තමයි පජානනය කියලා කියන්නේ. ඒක විජානනයත් ඉක්මවා ගියපු දෙයක්. එතකොට ඒ පජානනය කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව තේරුම් ගැනීම. එතකොට මේ ප්‍රජානනය අපිට තේරුම් ගන්නට ඕනේ මෙතන සිද්ධ වෙන સિદ્ધාන්තය පිළිබඳව. ඒ තමයි මේ දුක්ඛ ලක්ෂණයේ පීලනාර්ථය කියලා කියන්නේ හේතු ධර්මතාවයන්ගේ ඇති පිළීම් සහගත ස්වභාවය. හේතුන්ගෙන් හටගත්ත දෙයකට හේතුන්ට අවශ්‍ය විදිහට පවතින්නට ඇති නොහැකියාව. යම්කිසි ධර්මයක් හේතු ටිකක් නිසා නම් සකස් වුනේ හේතු ටික නිසා සකස් වුන ධර්මයට සිද්ධ වෙනව හේතු ටික නැති වෙලා යනකොට නැතිවීම කියන කාරණයට ගොදුරු වෙන්න. හේතු ටික නැති වෙලා යනකොට නැතිවීම කියන කාරණයට ගොදුරු වන්නට සිද්ධ වෙනවා. මොකද මේ හේතු ධර්මතාවයන්ගේ නැති වෙන ස්වභාවය හේතුන්ට පුළුවන් කමක් ඇත්තේ නැහැ Tamanට ඕන විදිහට පවතින්නට එතකොට මේ හේතුන්ගේ තියනවා පීලන ලක්ෂණය ඔවුන්ගේ පෙළි මේක වේදනාවකට දැනෙන එකක් නෙමෙයි ඒක වේදනාව ඉක්මවා ගියපු වේදනාවට එහා ගියපු දෙයක්. අපිට කවදාවත් මානසිකව විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි විචාරණය කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි නමුත් නුවණින් ප්‍රත්‍යක්ෂ කළ හැකි දෙයක් අවබෝධ කළ හැකි දෙයක්. එතකොට අපිට පේනවා දුක කියලා අපි කතා කරන තැනකදී ලෝකේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා නම් ඒ හැම දෙයක්ම එක වචනයෙන් කියනවා දුක්ඛ සත්‍යයට අයිති කියලා. හේතුන්ගෙන් සකස් වන ඒ හැමදේම දුක්ඛ සත්‍යයට අයිති කියලා කියනවා. ඇයි දුක්ඛ සත්‍යයට අයිති කියලා කියන්නේ? ඒ ටික හේතුන්ගෙන් සකස් කරපු දෙයක් නිසා. යම් හේතු ටිකක් නිසා නම් සකස් වුනේ ඒ හේතු ටික බිඳෙනකොට වහා ඒ ඵලය බිඳෙන සුළුයි. අපි ගත්තොත් එහෙම ဒုတိ ය ද්වය සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවක් සංයුත්ත නිකායේ පැහැදිලි කරනවන්නේ ඒ ဒုတိ ය ද්වය සූත්‍රයේදී මේ ඇහැ කියන එක අනිත්‍ය සංකත පටිසමුප්පන්න ධර්මයක්. රූපය කියන එක අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න ධර්මයක්. දයන් නිසා ඒ විඥානං සම්භෝති ධර්මතා දෙකක් නිසා තමයි විඥානය හටගන්නේ. එතකොට ඒ ඇහැ සහ රූපේ නිසා විඥානයේ චක්කු විඥානය හටගන්නවා. හැබැයි ඇහැ අනිත්‍ය අනිත්‍ය ධර්මයක් වෙනකොට රූපය අනිත්‍ය ධර්මයක් වෙනකොට ඇහැ රූප දෙකම අනිත්‍ය නම් එහෙනම් විඥානයේ නිට්ටය වෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා විඥානය අනිත්‍යයි. ඇයි විඥානයේ ගොඩනගපු පදනම අනිත්‍ය නිසා. අපි ඉන්න ගොඩනැගිල්ලක පදනම අස්ථාවර නම් ගොඩනැගිල්ල ස්ථාවර වෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ගොඩනගපු පදනම අස්ථාවරයි. ඒ වගේ ඵලය ඇති ඇති කරපු හේතු ටික අස්ථාවර හේතු ටිකක් නම් ඒ ඵලය ස්ථාවර වෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා හේතුන්ගෙන් සකස් කරපු සංකත ධර්මතාවයන් ගැන කතා කරනකොට මේ හේතුන්ගේ ස්වභාවය තමයි එකට හටගත්තා ඒ වගේම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ඒකට කියන අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. පෙර නොතිබීම හටගත්තා ඒ වගේම ඉතුරු නැතු නිරුද්ධ වෙනවා කියලා. මේ ස්වභාවය නිසා ඇහැට පුළුවන්කමක් නැහැ රූපය Tamanට ඕන විදිහට ඇහි පවත්ව ගන්නට. රූපය කියලා කියන්නේ වර්ණ සතහන් මාත්‍රයනේ ඇහැට පෙනෙන. එතකොට ඇහැට පෙනෙන වර්ණ සතහනට පාට ටික හැම වෙලාවකදීම ඇහැට පතිත කරගෙන තියාගන්නට පුළුවන් කමක් නැහැ. පාට ටිකටත් පුළුවන් කමක් නැත්තේ නැහැ Tamanට හිතූ තරම් කාලයක් ඇහැ ඇතුළට වෙලා ඉන්නට. එතකොට මේ දෙන්න අතර එක්ෂණයකදී සිද්ධ වෙන එකතුව මේ එකතුව ඒ මොහොතේදීම වැය වෙනවා වැය වෙන නිසා තමයි මේ කාරණේ නිසා විඥානය කියන ඵලය හටගන්නේ. එතකොට ඕනෝන්ට පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැති ලක්ෂණය නිසා මේ හේතු ධර්මයන්ගේ තියෙන පිළීම් සහගත ස්වභාවය. ඒ පිළීම් සහගත ස්වභාවය නිසා මේකට කියනවා පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය කියලා. පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ හිතේ පිළීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ හේතු ධර්මයන්ගේ තියෙන පෙළෙන ස්වභාවය නිසා. එතකොට අපිට පේනවා මෙතන අපි කතා කරනවා යද නිච්ඡන්තං දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකක් කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කතා කරනකොට කතා කරන්නේ මෙන්න මේ වගේ මහා ගැඹුරු ධර්මකාරණාවක් තුළ ඉඳලා. ඒ කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියන්නේ යමක් නැති වෙලා යනකොට අපේ හිතට දුකක් ඇති වෙනවා කියනවා වගේ සරල තැනකින්ම දකින්නට අවශ්‍ය වෙන කාරණයක් නෙමෙයි මේක ඊටාම ගැඹුරු කාරණාවක්. මොකද අනිත්‍ය කියන සංකල්පය ඊටාම ගැඹුරු දෙයක් නිසා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යද නිච්ඡං තං දුක්ඛං. එතකොට අද සමහර වෙලාවට අපිට පේනවා ලෝකේ ඇතැම් අය මේකේ අර්ථ විපරීත කරගන්නවා. මේක අනිච්ඡද අනිච්ඡද කියලා වාද විවාද පවා ඇතැම් වෙලාවට සමාජය තුළ අපිට දකින්න ලැබෙනවා. ඇත්තටම මේ වගේ ඇති වෙන්නේ කරුණාකාරණා නොදන්නාකම නිසා. අනිච්ඡද අනිච්ඡද කියන නැතිනම් අනිත්‍යද අනිච්ඡද කියන එක අපිට අමුතුවෙන් තර්ක විතර්ක කරන්නට අවශ්‍ය නැහැ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට નિවර්දිව තේරුම් ගන්නවා නම් තේරුම් ගන්නට පුළුවන් එතනදී අපිට පේනවා අනිච්ඡ කියලා විස්තර කරන්නට හදන්නේ ලෝකේ කැමැතිසේ නැහැ කියන අර්ථය. සමහර වෙලාවට උදාහරණ පැහැදිලි කරනවා ඔබට ඔළුවේ කැක්කුමක් තියෙනවා ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙනවා නැති වෙලා යනවා. දැන් සැපද දුකද? අපිට හිතෙනවා ඔළුවේ කැක්කුම නැති වෙන එක හොඳයි. පිළිකාවක් තියෙනවා පිළිකාව අනිත්‍ය වෙනවා. දැන් සැපද දුකද? සැපයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදනිච්ඡන් තන් දුක්ඛං කියලා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. එතකොට අනිත්‍ය දේ දැන් දුක වෙලා නැහනේ. සැප අනිත්‍යත් ලෝකෙ තිබිලානේ. මේ විදිහට තර්කයක් ගොඩනැගුවාම බොහෝ දිනෙකට මේකේ ඇත්ත ඇත්ත කාරණේ තේරුම් ගන්නට ටිකක් අපහසු වෙනවා. හැබැයි ඒක ඊට වඩා එහා ගියපු අර්ථයක් තියෙනවා. මොකද්ද? යදනිච්ඡන් තන් දුක්ඛං කිව්වේ මේ ඔළුවේ කැක්කුමක් හැදෙනවා වගේ තැනක ඇති දෙයක නැති වෙන බව නෙමෙයි. යදනිච්ඡන් තන් දුක්ඛං කිව්වේ අනිත්‍යයි කියලා කතා කළේ අර හේතු ධර්මතාවයන්ගේ ඇති පෙළීම් සහගත බව නිසා අනිත්‍ය ස්වභාවයට පත්වීම හේතු ධර්මයන්ගේ නැතිව යන ස්වභාවය. හේතු ධර්මයන්ගේ නැතිව යන ස්වභාවය දුක් වේදනාවටත් පොදුයි සැප වේදනාවටත් පොදුයි උපේක්ෂා වේදනාවටත් පොදුයි යම් හේතු ටිකක් නිසා නම් මේ ඵලය ගොඩ නැගුණේ ඒ ඵලය ගොඩ නැගුණ හේතු ටිකට පවතින්නට බැරිකම වේදනාත්මක බව අතහැරලා අපි කතා කළ දුක්ඛ ලක්ෂණයන්ගෙන් ඒ හේතුන්ගේ පීලනාර්ථය කියන එක. ඕනෝන්ට Taman කැමති විදිහට පවතින්නට පුළුවන් කමක් නැතිකම. එතකොට ඒක ගත්තාම ලෝකේ සැප විඳිනවා කියන තැනත් එකම යථාර්ථයයි. ඒ තමයි ඇහැ රූප දෙකට Tamanට ඕන විදිහට පවතින්න පුළුවන් කමක් නැහැ. කන ශබ්ද දෙකට Tamanට ඕන විදිහට පවතින්නට පුළුවන් කමක් නැහැ. මේ ඉන්ද්‍රිය හයටම ඒ සකසන හේතු ටිකට Tamanට ඕන විදිහට පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හටගත්ත ධර්මයේ ඒ ඒ මොහොතේ අනිත්‍ය භාවයට පත් වෙලා යනවා. ඒකට මේකට කියනවා පීලනාර්ථය කියලා. එතකොට අනිත්‍ය ලක්ෂණය කතා කළේ අනිත්‍යයි කියලා කිව්වේ මේ දුකේ තියෙන මේ ලක්ෂණයකට. එනිසා මේ දුක්ඛ ලක්ෂණයක් නිසා තමයි යදනිච්ඡන් තන් දුක්ඛම් කිව්වේ. ඒක වේදනාවකින් දකින්න එපා මේ ලෝකේ කාටත් වේදනාවේ දුක පැහැදිලි. ඒ නිසා අනිත්‍ය අවබෝධ කරනවා කියනකොට ඔබ දකින්නට එපා ඇති දෙයක නැති වෙනකමක්. ඒ කියන්නේ ඔළුවේ කැක්කුමක් නැති වෙනවා, පිළිකාවක් නැති වෙනවා වගේ තැන නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. ඉන්න මිනිස්සෙක් මැරිලා යනවා කියන එක නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය පිළිබඳව කතා කරන්නේ අනිත්‍ය කියලා කියන්නේ උපාද වයත් තේන අනිච්චං. උපාද වය ස්වභාවය නිසා හේතු නිසා සකස් වීම සහ හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මතාවය නිසා අනිත්‍යයි. ඒක සැප වේදනාවටත් පොදුයි දුක් වේදනාවටත් පොදුයි උපේක්ෂා වේදනාවටත් පොදුයි. මේ ලෝක ධර්මතාවයක් ගැන කතා කළේ තුන් භූමිය අනුවගේ සියලුම ධර්මයන්ට පොදු වූ අනිත්‍ය ධර්මතාවයක් පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට මේ අනිත්‍ය කියන එක දුක්ඛ ලක්ෂණයන්ගෙන් කතා කරන්නට පුළුවන් දෙයක්. යමක් අනිත්‍ය නම් ඒක දුකමයි. ඒක දුකමයි කියනකොට ඔබ සාමාන්‍ය මට්ටමින් දැනගන්න මට්ටමින් පමණක් තීරණය කරන්න එපා. මිනිසෙක් මැරෙනකොට අපි දන්න කෙනෙක් මැරෙනකොටනේ අපිට දුක එන්නේ කියන තැනින් පමණක් ඔබ ඒක තීරණය කරන්න එපා. ඒක ඊට වඩා හාත්පස ගැඹුරක්නේ අපි මේ කතා කළේ. ඇයි මේ දුක්ඛ ලක්ෂණය සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන යථාර්ථවාදී දර්ශනයක් කියලානේ අපි මේ කතා කරන්නේ. පුබ්බේ අනනුස්සතේ සුබෝසතාණන් වහන්සේත් පෙර අහලා දැකලා නොතිබුණු දර්ශනයක් මේක. ඒකෝට ඒකේ තරම් ගැඹුරු කතාවක්. එතකොට මෙන්න මේ විදිහට අපිට දුකේ තියෙන දුක්ඛ ලක්ෂණයක් ඒ වගේම සංකතට්ඨෝ කියලා ඊළඟ දුක්ඛ ලක්ෂණය ගත්තොත් සංකතාර්ථේ හේතුන්ගෙන් ගොඩනගන බව. එතකොට ගොඩනගන හේතුන්ට පවතින්නට පුළුවන් කමක් නැති නිසා ඔවුන්ගේ පිළීම පීලනාර්ථයේ ගොඩ හේතු නිසා ගොඩනගන බව සංකතාර්ථය. මෙන්න මේ විදිහට දුක ගැන කතා කරන්නේ කායික මානසික වේදනාවෙන් නෙමෙයි දුක්ඛ සත්‍ය කියන තැන විවරණයට භාජනය කරන්නේ මේ දුක්ඛ ලක්ෂණ ටිකකින්. එනිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි ඒ දුක්ඛ ලක්ෂණ ටික. ඊට පස්සේ දුක්ඛ සමුදය කියලා අපි කතා කරනකොට දුක්ඛ සමුදය අපි හිතාගෙන ඉන්නේ තණ්හාව කියලා. ඒකට මම දැඩිව ආශ කරනවා දැඩිව තණ්හා කරනවා ලෝභ කරනවා කියන තැනින් තමයි මම හිතන්නේ සමුදය කියලා. ඒ ලෝභය නිසා තමයි දුක එන්නේ. බැලූ බැල්මට මම ආස කළාම තමයි මට දුක එන්නේ. හැබැයි මේ දුක්ඛ සමුදය කියන එක මීට වඩා එහාට කතා කරනවා. සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙකක් කතා කරනවා. ඔය තණ්හාව අර වේදනාව හදන්නට හේතුවක් වන්නට පුළුවන්. ඒක සමුදේ වෙන්න පුළුවන්. හැබැයි සමුදේ සත්‍ය කියන එකට ගැලපෙන්නේ නැහැ. සමුදේ සත්‍ය කතා කරනකොට සමුදේ සත්‍ය කියන අර්ථය ඊට වඩා ගැඹුරට කතා කරනවා. සමුදේ සත්‍යයත් අපිට තේරුම් ගන්න තියෙන අර දුක්ඛ ලක්ෂණ ටික කතා කළා වගේ ලක්ෂණ ටිකකින්. අපි එකින් එකක් අරගෙන කතා කළොත් එහෙම සමුදයේ තියෙන ස්වභාවයක් තමයි ආයෝහනට්ඨෝ කියලා කියන්නේ. ආයෝහනට්ඨෝ කියලා කියන්නේ ආයෝහනාර්ථය. ආයෝහනාර්ථය කියලා කියන්නේ ආයෝහණය කියන රැස් කර ගැනීම කියන එකට. රැස් කර ගන්න කම. සමුදය කියලා කියන්නේ රැස් කරගන්න කම. එතකොට රූපං රූපත්ථාය අபிසංකරොන්ති සංඛාරෝ. රූපය රූපයේ පිනිස අபிසංස්කාර කරනවා. එතකොට අපි රැස් කරගන්නවා හැම වෙලාවකදීම ස්පර්ශ ආයතන 6 පැත්තෙන් අපි රැස් කරගන්නවා. රැස් කරගන්න කම නිසා අපිට නැවත ඒ දේ දකින්නට පුළුවන් කියලා දැක්මක් වැරදි සහගත දෘෂ්ටියක් අපේ හිතේ තියෙනවා. ඔබ ඊයේ දැකපු දේ හෙට දකින්නට පුළුවන් කියලා අදහසක් ඔබේ මනස තුල තියෙනවා. එතකොට ඊයේ දැකපු දේ හෙට දකින්නට පුළුවන් කියන එක ඔබේ මනස තුල තියෙන්නේ සම්පූර්ණම ඒ ඊයේ දැකපු දේ නිට්ටයව පවතිනවා කියන හැඟීමත් එක්ක. ඒ හැඟීම ඔබ රැස් කරලා තියෙනවා. යම්කිසි විදිහකින් ඔබ එතනට යනකොට ඔබට පේනවා මේ මොහොතේ හටගත්ත වර්ණ සටහනක් දැන් වර්තමානයේ ඇහැට පතිත වෙනවා. ඒ පතිත වෙනකොට ඔබ කල්පනා කරනවා මේ තියෙන්නේ ඊයේ දැකපු දේ කියලා. හැබැයි ඒක ඔබ හිතන දේ මිසක ඒක ඇහැට පේන දේ නෙමෙයි. ඒකට දැන් මෙතන පෙනීම සහ දැනගැනීම අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. පෙනෙන්නේ වර්තමාන මොහොතේ ඇති වර්තමාන මොහොත හේතු ටික නිසා හටගන්න ධර්මයක්. නමුත් දැනගන්නේ ඔබ ඊයේ ඉඳලා තිබුණ දෙයක් ගැන. මෙන්න මෙතන තමයි අපි කරගන්න සමුදය නැතිනම් නැවත උපදින්නට නැවත හදලා දෙන්නට කරන වැරදි සහගත දේ පවතින්නේ. පිනතුනේ අපි මෙතනදී රැස් කරගන්නවා කියන මේ ආයෝහනාර්ථය ඊටාම සියුම් ඊටාම ගැඹුරු කාරණයක්. රැස් කරගන්නවා කියලා කියනකොට අපි උදාහරණයක් කිව්වොත් ඔබ අම්මට ආදරෙයි. ඔබ ඇත්තටම අම්මට ආදරෙයිද? අපි කියයි ඔව් අම්මට ආදරෙයි කියලා. හැබැයි මම මෙහෙම ඇහුවොත් ඔබ ඇත්තටම ආදරය කරන්නේ අම්මටද? එහෙම නැතිනම් ඒ රූපය අම්මා කොට පෙන්නන ඔබේ සංකල්පයටද කියලා ඔබට කියන්නට දෙයක් නැති වෙයි. ඇයි ඒ රූපය අම්ම කොට දක්වන සංකල්පය අම්ම කොට දක්වන හිත මේ පැත්තේ ඇති උනේ නැත්නම් ඔබ කවදාවත් ඒ රූපයට ආදරය කරන්නේ නැහැ. සමාජයේ රෝගයක් තියෙනවනේ ඩිමෙන්ෂියා රෝගය කියලා. මතකය අහිමි වීම. යම් කෙනෙකුට මතකය අහිමි වුණොත් පේන රූපය හඳුනගන්නට බැරි තමන්ගේ දරුවා කියලා හඳුනගන්නට බැරි මට්ටමටපත් වුණොත් රෝගයක් ඇති වුණොත් තවදුරටත් එයාට ওই රූපේ වෙනස් වෙනකොට දරුවා මැරුණු නිසා එන දුක එයිද? දරුවා ලෙඩ වෙන නිසා එන දුක එයිද? එළියේ රූපේ නැති වෙනකොට. එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? ඒ රූපේ දරුවා කොට පෙන්නන මතකය මේ පැත්තෙන් ඇති වෙන්නේ නැතිකම නිසා. එහෙනම් ඔබ ආදරය කළේ ඇත්තටම රූපෙටද? එහෙම නැතිනම් ඒ රූපය දරුවා කොට පෙන්නන ඔබේ චේතනාවටද? ඔබ දරුවට ආදරේ කිව්වට ඇත්තටම ඒ රූපය දරුවකොට පෙන්නන ඔබේ චේතනාවටයි ඔබ ආදරේ කළේ. ඒ වෙලාවේදී ඒ දරුවා ගැන හිතන කම දරුවා ගැන මෙනෙහි කරන කම දරුවා ගැන අපි එකතු කරගෙන හිතේ ගොන්නක් හදාගෙන තියෙන කම තමයි Tamanව නියෝජනය කරන්නේ. අපි මමත්වයෙන් කතා කරන්නේ මම කියලා කියන්නේ ඒ හිතේ ගොඩනගාගත්ත පුද්ගලභාවයෙන් ඇසුරු කරපු ඒ දෙයටනේ. එතකොට අපි තණ්හාවෙන් ඇසුරු කරලා තියෙන තණ්හා කරලා තියෙන දරුවට කියලා කිව්වට ඇත්තටම ඔබ කැමති වෙලා තියෙන්නේ සියුම්ව ගත්තාම දරුවටද Tamanටද දරුවට කරන තණ්හාව නැතිනම් ලෝභයට කියන සමුදයක් ඒක දුක හදන්න පුළුවන් අර වේදනා දුක කායික මානසික දුක හදලා දෙන්න පුළුවන් නමුත් මෙතන කතා කරන්නේ ඊට වඩා වෙනස් කාරණයක් ගැන මෙතන කාරණය තමයි තමන්ව නැවත උප්පත්තියකට අරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී කැමති වෙලා තියෙන්නේ දරුවට නෙමෙයි මේ දරුවව විඳින තමන් කරගත්ත මනසට ඒකට කියනවා නිකාන්ති ක්ෂණයේ ඇති තණ්හාව කියලා. නිකාන්ති තණ්හා. තණ්හාව විස්තර කරනකොට පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනි. පුනර්භවයේ පිණිස පවතින ඒ වගේම ඒ ඒතන අභිනන්දනය කරන ස්වභාවය එතකොට අපායට ගියොත් අපි අපායටත් තණ්හා කරනවා. ගින්දරට අකමැති වෙන්නට පුළුවන්. හැබැයි ගින්දරට අකමැති වෙන Tamanට කැමැත්ත එදිලා තියෙනවා. ඒ කැමැත්ත නිසා අපි එතන ආපහු උපදින්න පුළුවන් හේතු ටික තියෙනයි අපි කැමැති වෙලා තියෙන්නේ ගින්දරට අකමැති Taman කරගත්ත ස්කන්ධ ටිකකට. එනිසා ඒකට කියනවා දුක්ඛ සමුදය කියලා. එතකොට මේ දුක්ඛ සමුදය ඊටාම සියුම් ඒක දකින්නේ පාර ලෝභය කියන මට්ටමේ. එතකොට පින්නතුනි දුක්ඛ නිරෝධය කියලා තව කාරණයක් අපිට ලැබෙනවා. දුක්ඛ නිරෝධය කියනකොට දුකේ නැති කිරීම දුකේ නැති කිරීම කියන කාරණය දෙකක් තියෙනවා නිරෝධය සහ නිරෝධ සත්‍යය. නිරෝධය කියලා කිව්වහම හේතු නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා බිඳී යන ස්වභාවයට කියනවා දුක්ඛ නිරෝධය කියලා. නිරෝධය කියලා. ඒක දුක්ඛ නිරෝධය කියලා කතා කරන්නේ නැහැ. නිරෝධ සත්‍ය කියලා කතා කරන්නේ නැහැ. හේතු නිසා හටගත්තු ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙන එකට Nirodha කිව්වට Nirodha සත්‍ය කියන්නේ නැහැ. එහෙනම් Nirodha සත්‍ය කියන්නේ මොකද්ද? Nirodha සත්‍ය කියලා කියන්නේ අර පුනර්භවයේ පිණිස පවතින අර තණ්හාවගේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවනම් තණ්හාව නැති කරන බවක් තණ්හාව නොහට ගන්න බවක් අනුත්පාද බවක් තියෙනවනම් ඒ අනුත්පාද නිරෝධයට කියනවා නිරෝධ සත්‍ය කියලා. ඒ වගේම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි කතා කරනකොට මාර්ගයකුත් තියෙනවා. හැබැයි මේ මාර්ග ඔක්කොම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නැතිනම් මේ මාර්ග සත්‍ය බවටපත් වෙන්නේ නැහැ. මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. තණ්හාව දැඩි තණ්හාව නැති කරගන්න එක මාර්ගයක් වෙන්න පුළුවන්. ඒක ලෞකික ලෝකේ ඕන කෙනෙකුටත් කරන්න පුළුවන් දෙයක් ඒක යටපත් කරන එක. හැබැයි සමුච්ඡේද වශයෙන් මේක දුරු කරන එක කරන්න පුළුවන් කමක් නැහැ ලෝකෙ හැමෝටම. ඒකට අපිට අවශ්‍ය වෙන විශිෂ්ට දර්ශනයක්, ඒකට අපිට අවශ්‍ය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා තමයි එතන පළවෙනි අංගේ කතා කරන්නේ සම්මා දිට්ඨිය. යහපත්ව දකිනවා. මොකක් ගැනද? දුක ගැන යහපත්ව දකිනවා දුක ගැන කියලා කියන්නේ හේතු නිසා සකස් වෙන සකස් වුන හේතු බිඳී යනකොට බිඳී යන ධර්මයේ පිළිබඳව හොඳින් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නකොට ඔහුට පේනවා අර රැස් කරගන්නට පදනම නැහැ හේතුඵල ධමක පැවැත්මක් සමුදේයට පදනම නැහැ. එතකොට සමුදේ සත්‍යෙන් Nirodheට ලක් කළා. අනුත්පාද Nirodhayak නැවත නොහට ගන්න බවට. ඒ නිසා මේ වගේ ඊටමත් ගැඹුරු කාරණාවක් අපිට බුදුදහම තුළ කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ දර්ශනය තුළ අපිට ගැඹුරු පැතිකඩකට බැස ගන්නට පුළුවන්කම තියෙනවා. චතුරාර්ය සත්‍ය කියලා කියනකොට ඒක පැය ගණනක් එක දිගට පැහැදිලි කළ හැකි කතා කළ හැකි බොහොම ගැඹුරු කාරණා කීපයක්. එනිසා මේ ධහමේ ඒ හරපද්ධතිය පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇති කරගෙන තිබීම තාම වැදගත් වෙනවා අපේ ජීවිතවලට. අපිට ඒ අවබෝධය අපි කාගේ ජීවිතවලට වැදගත් ලෙස ඇති කර ගැනීම ඊටාම වටින කාරණයක් බවට පත් වෙනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං එවැගේම මේ සියලු කුසල ධර්මයන් ඒ මේ පරිලෝකීය මේ පින්වත් පිරිස නමින් වර්ග પરම්පරාණියාත සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු සියලුම ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා සැපක සිටිනන් ඒ සැපතවත්වත් වඩා වර්ධනය කරගනීවා ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියන්න ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එවැගේම සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබූ සියලු ආනිසංස ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය ගුරුදේවෝත්තම අවසරයි පූජ්‍යමාන් කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි පූජ්‍යමාන් කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටත් අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලා දෙනමටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල ධර්මයන් හේතු පාරමිතාවක්ම වේවා මේ සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ සියලු කුසල ශක්තිය කායික මානසික සැනසෙල්ල උරුම කරගෙන ගෝර කටුක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න.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 සදහැවතුනි ඔබටත් පුළුවන් මෙවන් ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගැනීමට කතා කරන්න අපට 0112 697 140